නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මේ මිදිරි පාන්දර අපි සාකච්ඡා කරන්නට සූදානම් වන්නේ මෛත්‍රී භාවනාව හා විමුක්ති අවබෝධය සෑම සත්වයකටම තියෙන ප්‍රශ්නයක් තමයි විමුක්තියටපත් වීම. සංසාර විමුක්තිය සෑම සත්‍යයකම සෑම මොහොතක් තුළදීම බලාපොරොත්තු වෙන සිටිනවා. සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියන මෛත්‍රී වාක්‍ය සජ්ජායනා කරන භාවනා යෝගියා මේ මෛත්‍රී භාවනාව තුළින් විමුක්තිය අවබෝධ කරගන්නේ කොහොමද? තමන්ගේ විඥාණය විමුක්තියට පත් කරගන්නේ කොහොමද කියන එක තමයි අපගේ විශේෂ අවධානම. විමුක්තිය කියලා කියන්නේ නිදහස් වෙනවා. නිදහස් වෙලා තමන් සම්පූර්ණම පරම සාන්තියටපත් වෙනවා කියන එක තමයි මේ විමුක්ති කියන වචනය තුළින් පිළිඹු කරන්නේ. අපි දැනගන්නට ඕනේ මොකද්ද මේ විමුක්තිය විමුක්තිය අවශ්‍ය වන්නේ ඇයි? ඒ විමුක්තිය අපි තුලින් මතුවලා ඒ විමුක්තිය පවතින්නේ කොහොමද කියන එක පිළිබඳව අපි දැන ගැනීමට අවශ්‍යයි. ඒකට හේතුව තමයි අපි මේ යන ලෝකෝත්තර ජීවිතය තුළ ආර්ය මාර්ගය තුළ අපි මේ අවබෝධය නැතුව යනවනම් ඒ අවබෝධය නැතිකම අපගේ මාර්ගඵල නිවන් අවබෝධයට තියෙන බාධාවක් වෙන්න පුළුවන්. අපි දන්නවා විමුක්තියේ අවශ්‍යතාවය ඇති වෙලා තියෙන්නේ ඇලීම් ගැටීම් නිසා. මේ විඥාණයට තියෙන නාම රූපත් එක්ක තියෙන සම්බන්ධතාවය කෙලස් වින්දනය කිරීමේ කාමච්ඡන්දය කියන මේ ප්‍රධාන කාරණා නිසා තමයි විමුක්තිය අවශ්‍ය වෙලා තියෙන්නේ. නිදහසක් අවශ්‍ය වෙලා තියෙන්නේ. මොකෙන්ද නිදහස් වෙන්න ඕනේ? කුමකින්ද විමුක්තියටපත් වෙන්න ඕනේ? ඇයි විමුක්තියටපත් වෙන්නේ කියන කරුණ දිහා බලනකොට කෙලස් වලින් විමුක්තියටපත් වෙන්න ඕනේ. ඇලීමේ ගැටීමේ ස්වභාවයෙන් විමුක්තියටපත් වෙන්න ඕනේ. එනම් අපගේ ජීවිතවල මොනවද කෙලස් කියලා බලනකොට පැහැදිලිව අපට කියන්න සිද්ධ වෙනවා පැවැත්මට තියෙන අනුසෝත ගාමී සියල්ල කෙලෙස් කියලා. නොපැවැත්මට තියෙන ලෝකෝත්තර ජීවිතයට තියෙන සියලෝම දේවල් නොකෙලස් කියලා. එහෙනම් අපේ ජීවිතේ අපේ කෙලස් එක්ක කටයුතු කරනවා ඉපදීමට කටයුතු කරනවා නැවත නැවත දුක ලබා ගැනීමට සුදුසුකම් ලබනවා මේ වගේ කරුණු කාරණා අරගෙන විමසලා බලනකොට මේ විමුක්තිය කියන එක අපට සෑම මොහොතක් තුළම අවශ්‍ය වෙනවා එහෙනම් සදාතනික විමුක්තිය කියන්නේ මොනවද මේ සෑම ප්‍රශ්නයක් ගැටලුවක් එනකොට කලබලලා මේකට උත්තරයක් ඕනේ මේකේ නිදාස් වෙන්න ඕනේ මට ප්‍රශ්නයක් තියෙනවා ගැටලුවක් තියෙනවා කියලා ඒක තුලින් නිදාස බලාපොරොත්තු වෙනවා එහෙනම් සෑම ප්‍රශ්නයකින්ම නිදාස විමුක්තිය බලාපොරොත්තු වෙනවා නම් විසඳුම බලාපොරොත්තු වෙනවා නම් ඒකතාවකාලික විමුක්තියක් සදා කාලයකටම ප්‍රශ්න ඇති වෙන්න තියෙන අවස්ථාව අයිනි වෙලා කිසිම දිනයක ප්‍රශ්නයක් ඇති නොවෙන්නා වූ ආකාරයට තම ජීවිතය පවත්වාගෙන යාම ජීවත් වීම සදාතනික විමුක්තියයි එනම් මේ විමුක්තියේ තියෙන යථාර්ථය අපි විමසලා බලනකොට මේ මෛත්‍රී වාක්‍ය තුලින් මේ විමුක්තිය අවබෝධ වෙන බව අපට පැහැදිලියි. කොහොමද මේ වාක්‍යයට විමුක්තිය අවබෝධ කරන්න තරම් හැකියාවක් ඇති වුණේ? මේ වාක්‍ය ඒතරම් බල සම්පන්න උනේ කොහොමද කියන එක විදර්ශනාවෙන් බලනකොට මේ ලෝකේ අපට ගොඩාක් විමුක්තියට හේතු තියෙනවා. විමුක්තිය අවශ්‍යතාවයට බවට පත් වෙච්ච ගොඩාක් කරුණු තියෙනවා. අපගේ ජීවිතය දුකින් පිරීලා අසංසුම් භාවයෙන් පිරීලා අපගේ සිත ලෙඩ වෙලා ඒ වගේම තමයි කායික වශයෙන් ගත්තාම කායික ජීවිතය දුකින් පිරීලා අසංසුම් භාවයෙන් පිරීලා ලෙඩ රෝග වලින් පිරීලා මේ කායික ප්‍රශ්න මානසික ප්‍රශ්න දෙකම ගත්තාම අද මේ මිනිසුන්ට මේ දුක කියලා ප්‍රශ්නයක් තියෙනවා ඇයි මේ දුක කියන ප්‍රශ්නය ඇති වුනේ කියලා බැලුවාම කායික මානසිකව කියන මේ බබයක් විතර උස තියෙන මේ කය තුල වේදනාවේ මිනිස්සු නිදාස් වෙන්න ගොඩක් කැමතියි. ප්‍රශ්නයක් ඇති වෙනකොට ගැටලුවක් ඇති වෙනකොට ඒක තුලින් අවබෝධය අත්දැකීම ලබන්න Tamanගේ ಗುಣධර්ම වඩන්න නෙමෙයි අවබෝධය තියෙන්නේ. සාමාන්‍ය විදිහට ගත්තාම ඕනම සත්වයකට විමුක්තියේ අවශ්‍යතාවය තමයි තියෙන්නේ. මේ කරදරෙන් නිදාසුනොත් ඇති. මේ ප්‍රශ්نين නිදාසුනොත් ඇති කියන මානසිකත්වය ගොඩාක් දුරට අපිටල පවතිනවා. මේ මානසික ප්‍රශ්න කායික ප්‍රශ්න හැම එකක්ම අරගෙන ලැයිස්තුගත කරලා මොනවද මගේ විමුක්තියේ අවශ්‍යතාවයට තියෙන ප්‍රශ්න කියලා බැලුවාම අපට පෑදිලිව පේන දෙයක් තමයි දුක පිළිබඳ ප්‍රශ්න අපට තියෙනවා මට මේම වුණා අසුවලා මට මේම කළා මේ මේ දේවල් මට සිද්ධ වෙලා තියෙනවා අසරණ වෙලා මම මට පිටක් නැහැ මගේ දේවල් උදරගෙන කියන මේම දුක සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා අපට ඊළඟ ප්‍රශ්නය තමයි අපට සංසම් භාවයක් නැති කලබල වෙච්ච පීඩණයට කම්පණයට භාජනය වෙච්ච ප්‍රශ්න තියෙනවා ඉරියර, කරදර, ගැටලු මේ වගේ ප්‍රශ්න. ඊළඟ ප්‍රශ්නය තමයි කායික මානසික වශයෙන් අපි ලෙඩ වෙලා. ඒකට කියනවා කායික රෝග, මානසික රෝග කියන රෝගී තත්ත්වයකුත් අපි තුළ පවතිනවා. එහෙනම් අපේ ජීවිතේ තුන් ආකාර ප්‍රශ්න වලට විසඳුම මොනවද? පූජාවක් පැවැත්වීම. දානයක් දීම. එහෙනම් සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ අඩුව තමයි අපගේ විමුක්තිය අවශ්‍යතාවය. මේ ප්‍රශ්න වලින් නිදහස් වෙන්න තමයි ජීවිතයේ විමුක්තිය ප්‍රාර්ථනා කරන්නේ. එහෙනම් විමුක්ති ප්‍රාර්ථනා කරන කෙනෙකුට ඒකමනේ අපට ප්‍රාර්ථනාවට පූජාවක් වශයෙන් පූජා කරන්න වෙන්නේ. ඇයි දෙන දේ ලැබෙනවා නම් ලබන්නට අවශ්‍ය දේ දෙන්න ඕන නම් එහෙනම් අපට ඇති වෙලා තියෙන ප්‍රශ්න මේ කාරණා තුන නම් ඒ කාරණා තුන තුලින් අවශ්‍ය සෑම දෙයක්ම අපි ලබා ගන්නට නම් ඒ කාරණා තුනම අපි මේ ලෝක සත්වයාට පුදිය යුතුයි එහෙම නැත්නම් පූජා කළ යුතුයි කියන தত্ত্বය අනිවාර්යයි. සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියන භාග්‍යතුන් වහන්සේගේ කාරණාවට අනුව මෛත්‍රී භාවනාවට අනුව අපට පෑදලිව පේනවා මේ ලෝකයේ සියලුම සත්වයන්ට සුවපත් භාවය පූජා කරලා නිදුක් භාවය පූජා කරලා නිරෝගී භාවය පූජා කරන කෙනෙකුට මේ ලෝකේ එන්න ප්‍රශ්නයක් නැහැ දුක කරදර වේදනා කම්කටොළු එන්න බෑ නිදුක් භාවය පූජා කරලා ඒකේ ආනිසංස වලට ඒවා එන්නේ නෑ එයා කවදාවත් කැළඹිලා කරදර වලට භාජනය වෙන්නේ නෑ කලබලකාරී තත්ත්වයන් මතුවෙන්නේ නෑ ඇයි සුවපත් භාවය පූජා කරලා සෑම මොහොතක් ගානේ එයා ගොඩාක් විවේකයෙන් සුවපත්ව ඉන්නවා මානසිකව ලෙඩ වෙන්නේ කායිකව ලෙඩ වෙන්නේ එයා නිතරම පෑදිලි මනසින් ඉන්නවා සිත වෛරයෙන් මත් වෙන්නේ ක්‍රෝධයෙන් මත් වෙන්නේ පලිගැනීමෙන් මත් වෙන්නේ රාගයෙන් මත් වෙන්නේ තෘෂ්ණාවෙන් මත් වෙන්නේ ඒකට හේතුව තමයි සිත ලෙඩ වෙන්න තියෙන අවස්ථා අහිමි වෙලා Tamange සිත নানা ප්‍රකාර විදියට ලෙඩ වෙනවා. පෘතුජන ස්වභාවයටපත් වෙනවා. Tamange සිත Tamanට තියෙන සන්තෝෂේ නැති කරනවා. එක එක ඒවා කල්පනා කරලා කොඳුරලා විවේකයේ නැති කරනවා මේ වගේ මානසික ප්‍රශ්න මොකවත් එන්න හේතුව නිරෝගීභාවය පූජා කළාම අපට මානසික රෝග, කායික රෝග කියන කිසිම දෙයකින් ලෙඩ වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපට මේ ලෝකේ පැමිණෙන්න පුළුවන් ප්‍රශ්න වර්ග තුන අපට ලෙඩ වෙන්න අපට ප්‍රශ්නයක් බවට නිර්මාණය වෙන්න හේතු වෙච්ච කාරණා තුන අපේ අවංකම ලෝක සත්‍යයටම පූජා කෙරුවාම මේ ප්‍රශ්න තුන එන්න ඕනේ ලෝක සත්වයාගෙන් නේද? විදේශයක ඉන්නකොට විජාතිකයාගෙන් මේ ප්‍රශ්න එන්න පුළුවන්. අපගේ දේශයේ අපගේම පුරවැසියන්ගෙන් ඥාතින්ගෙන් මේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එහෙනම් මේ විමුක්තිය කියලා කියන්නේ අපට තියෙන ප්‍රශ්න වලින් නිදහස් වීම එනා මෛත්‍රී භාවනාව කියලා කියන්නේ විමුක්ති මාවත එහෙම නැත්නම් විමුක්ති ආලෝකය මේ මෛත්‍රී භාවනාව කරන්න කරන්න මෛත්‍රී භාවනාව වැඩෙනවද නැද්ද කියන එක දෙවෙනි ප්‍රශ්නයක් මේක තුලින් තියෙන පළවෙනි ප්‍රශ්නය තමයි එන්න එන්න මිනිසුත් එක්ක තියෙන ප්‍රශ්න ගැටවලු ඉවර වෙගෙන යනවා මිනිස්සුත් එක්ක තියෙන අනවශ්‍ය ගනුදෙනු සේරම ක්‍රමානුකූලව අඩු වෙලා අඩු වෙලා ඒවා ඉවර වෙගෙන යනවා විමුක්තිය කියන්නේ නිදහස එහෙනම් අපි මේ ලෝකේ කර්මයෙන් නිදහස් වෙනවා අපට අවශ්‍ය වෙලා තියෙන්නේ විමුක්තිය කර්මයෙන් නිදහස් වෙන්න එහෙනම් කර්ම එන්නේ නාම රූප වලින් නම් එහෙනම් නාම රූපත් එක්ක තියෙන ගනුදෙනුව මේ සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ කියන කාරණා තුනට විරුද්ධාර්ථයෙන් නම් එනම් ධනාත්මක පැත්ත අපි දියුණු කරනකොට අපි මේ දේ අපගේ ජීවිත කාලයම පූජා කරනකොට අපි දන්නේම නැතුව විමුක්තියේ උරුමකාරය බවට අපිපත් වෙනවා. එහෙනම් මේ භාවනාවේ යෙදෙන මේ තාපසයා දැනගන්නට අවශ්‍යයි මේ මෛත්‍රී භාවනා වඩන මට සෑම තප්පරය ගන්න යාපතක් වෙනවා. ඒ යාපත තමයි මම මේ කර්මයේ තියෙන බැඳීම් වලින් කර්මයේ තියෙන සම්බන්ධතාවයෙන් ක්‍රමක්‍රමයෙන් නිදාස් වෙනවා. නිදාස් වෙමින් පවතිනවා. සෑම තප්පරයක් ගානේ මේ සජ්ජායනාව තුලින් මම නිදාස් වෙමින් පවතිනවා. බොහොම අත ළඟයි ඒකාන්ත වශයෙන්ම සංසාරයෙන්ම මං විමුක්තියට නිදහසටපත් වෙනවාමයි කියන එක එයාට වැටහෙන්න පටන් ගන්නවා. අපි දන්නවා මේ ලෝකයේ සෑම කාරණාවක්ම මේ විඥාණයට සම්බන්ධ බව. ඒකට ප්‍රධාන උපමාව තමයි අපි මේ ලෝකේ නොහිපදුණු භවයක් නැතිකම. හැම භවයකම අපි ඉපදිලා සෑම භවයකම තොරතුරු මේ විඥානයේ තැම්පත් වෙලා සෑම භවයකම අපි තුල විශාල වැඩරාජකාරියක් ඒක රාසි වෙලා ඒ නිසා මේ සිත ඉපදෙන සෑම තැනම එයා ඒ වැඩ ටික පටන් ගන්නවා පංචකාමයන් පිනවන වැඩ ටික එයා පටන් ගත්ත මොහොතේ ඉඳලාම ප්‍රශ්න කරදර ගැටලු ඇති වෙනවා. එහෙනම් අපේ ජීවිතයේ දියා පැහැදිලිව බලනකොට අපට වඩාත්ම පැහැදිලිව පේන කාරණාව තමයි මේ ලෝකේ අපේ තන්පතු නිසා තමයි අපට ප්‍රශ්නයක් ඇති වෙන්නේ. එහෙම නැතුව බාහිර ප්‍රශ්න කරදර ගැටලු මොකවත් නැහැ මේ විඥානේ. කවුරු හරි ඇවිල්ලා අපට කරදර කළාද? කවුරු හරි ඇවිල්ලා අපට වේදනාවක් ඇති කළාද? පීඩනයක් ඇති කළාද කියලා බලනකොට මේ ලෝකේ කාගෙන්වත් එහෙම ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. එහෙම ප්‍රශ්නයක් ඇති කරන්න පුළුවන් තත්ත්වයකුත් මේ ලෝකේ කාටවත් නැහැ. එහෙනම් තමන් තමන් විසින් ප්‍රශ්නයක් කරගත්තොත් තමන් තමන්ටම මේක කරදරයක් කරගත්තොත් දුකක් කරගත්තොත් ඒක ප්‍රශ්නයක් කරදරයක් දුකක් වෙනවා මිසක් මේ ලෝකේ කාටවත් ප්‍රශ්න කරදර දෙන්න බෑ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයේ තිබිච්ච ඒ උදාහරණ උපමා දිහා බලනකොට තථාගතයන් වහන්සේගේ ජීවිතයේ තරම් ආදර්ශයක් අපට නැහැ. භාග්‍යතුන් වහන්සේට බොහොම අශෝභන ලෙස බැනලා නිඳා කරලා අපාස කරපු අවස්ථාවක් තියෙනවා. ඒ බ්‍රාහ්මණයාට ප්‍රතිචාරයක් දක්වාද කියලා බලනකොට භාග්‍යතුන් වහන්සේ කිසිම ප්‍රතිචාරයක් දක්වුවේ නැහැ. එයාම බැනලා බැනලා බැනලා එයා විසින් අදපු කර්මය ඔතලා එයාම හරන් යන්න සිද්ධ වුණා. එයාට භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න බෑ හේතුව අතගස්සලා බාරගත්තේ නැත්නම් ඒක කැප නැහැ. එහෙනම් අද සාමාන්‍ය වර්තමාන සමාජයේ බැලුවාම මේ විමුක්තියේ අවශ්‍යතාවය ඇති වෙලා තියෙන්නේ ගොඩාක් දේවල් අතගස්සලා බාර අරගෙන. ඒ ප්‍රශ්න කරදරවල අයිතිය ඉනිකාරත්වය Taman සතු කරගෙන මේක තමයි විමුක්තියේ අවශ්‍යතාවය. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ අපගේ ජීවිතවල අපි ප්‍රශ්නයක් සල්ලි දීලා ගන්න නැත්නම් ප්‍රශ්නය අපේ නෙමෙයි. ප්‍රශ්නේ අයිතිකාරයා ප්‍රශ්නේ අයිතිය තියාගෙන ඉන්න කෙනා. ප්‍රශ්නය එයා කවදාද දවසක විසඳගෙන යනවා මිසක් ඒ ප්‍රශ්نين අපට කවදාවත් ප්‍රශ්නයක් ඇති වෙන්න බෑ අපි ඒකේ අයිතිය ගන්න නැත්තම් කොහොමද අපි ඒකේ අයිතිය ගන්නෙ මට බැන්නා මට නිඳා කළා අසුවලාගෙන් අපට කරදරයි ඒගොල්ලෝ නිසා අපට මේක වඩන්න බෑ කියලා තාම ඉසගෙස් ගාකටවත් ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ මේ ශබ්ද වලින් රූප වලින් ඇයිච්ච පෙනිච්ච දේවල් ගොඩාක් දුර ඈත තියෙන දේවල් වලට අපි කලබලලා ඒකේ අයිතිකාරයෝ වෙලා සෑම ප්‍රශ්නයක්ම තමන්ගේ කරගෙන එහෙනම් මේ මානසිකත්වය තමයි විමුක්තියේ අවශ්‍යතාවය බවට පත් වෙලා තියෙන්නේ මේ ප්‍රශ්නේ නැත්තම් මිනිසියෙකුට විමුක්තියක් අවශ්‍ය නැහැ ප්‍රශ්නයක් නැත්තම් මොකටද විමුක්තිය? එහෙනම් ප්‍රශ්නයක් තිබුණාම විමුක්තිය අවශ්‍ය වෙනවා. ඒ ප්‍රශ්න කාගේ ප්‍රශ්නද? ඔක්කොම අනුන්ගේ ප්‍රශ්න. අපේ ස්වාමීන් වහන්සේලා කොළයක් අරගෙන තමන්ගේ පෑන අතට අරගෙන තමන්ට තියෙන ප්‍රශ්න ලියන්න බලමු. ප්‍රශ්න 100 කියන්න බලමු. ඒ ප්‍රශ්න 100න් තමන්ගේ ප්‍රශ්න කීයද කියලා බලනකොට එකක්වත් නැහැ. මට මෙතන භාවනා කරන්න බෑ. මට මෙතන භාවනා කරන්න බෑ කියන්නේ ආ භාවනා කරන්නේ නැහැ කියන එකනේ. ඇයි ඇස් දෙක පියාගෙන එක අරමුණක ඉන්නකොට ස්ථානය මතක් වෙන්නේ නැත්තම් කුටිය මතක් වෙන්නේ නැත්තම් කුටියේ තෙමෙන වාලේ තියෙන සිදුරු පේන්නේ නැත්තම් අවබෝධය නැත්තම් තමන්ගේ ඇඟේ තියෙන සීවරේ පාටවත් මතක් වෙන්නේ නැත්නම් දැන් කොහොමද මෙතන භාවනා කරන්න බෑ කියන ප්‍රශ්නේ ආවේ. ඒ කියන්නේ භාවනා කරන්නේ නැති ප්‍රශ්නේ මේ තියෙන්නේ. භාවනා කරනවා නම් ඇත් දෙක පියාගෙන රමණීය ගොතාගෙන ඍජුව කය තබාගෙන එයා භාවනාවේ කර්මුණක ඉන්නවා නම් එයාට මේවා එකක්වත් ඇයෙන්නෙත් නැහැ, පේන්නෙත් නැහැ, මතක් වෙන්නෙත් නැහැ. දැන් එයාට ප්‍රශ්නයකුත් නැහැ නේ. මෙතන භාවනා කරන්න බෑ කියලා කියන්නේ භාවනා කරන්න බැරි තරම් ප්‍රශ්න තියෙනවා කියන එක ඒ ප්‍රශ්න කෙරේ එයා 100න් ඉන්නවා කියන එක සෑම මොහොතම ඒ ප්‍රශ්න වලට කරදර වලට විසඳුම් හොයනවා කියන එක ඒ කියන්නේ එයා භාවනා කරලා නැහැ ප්‍රශ්නය එයාගේ නෙමෙයි අනුන්ගේ එහෙනම් එයාගේ ප්‍රශ්නේ මොකවත් මෙතන නැහැ අපි නැවත කියනවා ආවල් ආවල් අයගේ චර්යාවල අඩුපාඩු. ඒක එහෙම වෙන්න බෑ. ඒක වෙනස් වෙන්න ඕනේ. ඒක මේ විදිහට හැදෙන්න ඕනේ. දැන් මේවා කාගේ ප්‍රශ්නද? මේවා තමුන්ගේ ප්‍රශ්න. ඇයි එක එක්කෙනාගේ පාරමිතාව වෙනස් නම් ඒ ඒ අයගේ අවබෝධය වෙනස් නම් තේරෙන මට්ටම වෙනස් නම් ඇයි අපි ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ පාරමිතාව පුරන්න දෙන්නේ නැත්තේ ඒ බෝධිසත්වයන්ට චෝදනා කරන්න ඒගොල්ලන්ගේ විමුක්ති මාවත එහෙම නැත්නම් ලෝකෝත්තර ජීවිතයට අපාසයක් නින්දාවක් කරන්න අපට දීපු අවසරය කොයිද අපට මේ බුද්ධ ශාසනය මාන වෙනකොට යම්කිසි කෙනෙකුට නින්දා කරන්න අපාස කරන්න අවසරය දුන්නද නැහැ දුක නිවාගෙන ඈතර වෙන්නයි අවසරය දුන්නේ කාසාවන් දහෙත්වා කාසාවන් දෙත්වා දැන් මේකෙන් මොකද්ද කියන්නේ දුක නිවා ගන්න මේ කාසාව අරගෙන දුක නිවා ගන්න මේ කාසාව දෙන්න දැන් මෙතන අපට අවසරයක් තියෙනවද ශ්‍රාවක සංඝයාන්ට දොස් කියන්න වැඩිහිටියන්ට දොස් කියන්න ගුරුවරුන්ට නිඳා කරන්න දායකයන්ට බනින්න අපාස කරන්න කිසිම අවසරයක් දීලා නැහැ. එහෙනම් අපගේ ජීවිත කාලය පුරාම ස්ථානයට දොස් කියනවා මිනිසුන්ට දොස් කියනවා සංඝයාට දොස් කියනවා එතන තියෙන විනයට දොස් කියනවා පිළිවෙතට දොස් කියනවා අපි බලාපොරොත්තු වෙන විසඳුම හම්බෙන්නේ නැත්නම් එතන ඉන්න ප්‍රධානින්ටත් බයිනවා අපහාස කරනවා මේ හැම එකක්ම තමන්ගේ ප්‍රශ්න තමන් විසින් නිර්මාණය කරගත්ත අනුන්ගේ ප්‍රශ්න අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න කරගෙන ඇති කරගත්තා වූ ප්‍රශ්න මේ හැම එකක්ම අපට අයිති නැති ප්‍රශ්න බව තේරුම් ගන්න පුළුවන් නම් අන්න විමුක්ති මාවත එළි වෙනවා එතන ඉඳලා තමයි ඒ විඥානීය විමුක්තිය කරා යන්නේ. එතකම් විමුක්තියට යන්න බෑ හේතුව අනුන්ගේ ප්‍රශ්න ඔක්කම තමන්ගේ ප්‍රශ්න. එහෙනම් අනුන්ගේ ප්‍රශ්න වලට උත්තර ලැබෙනකන් තමන් ඈතර වෙන්නේ තමන් ඒ ප්‍රශ්න වල අයිතිය ලියාගෙන බලාගෙන ඉන්නවා. ඒක නිදහස් වෙන්නේ විසඳෙන්නේ කවදද කියන එක. එහෙනම් විමුක්තිය නැති කරගෙන තියන්නේ අපිමයි. එහෙනම් පුංචි කාලේ අපි සන්තෝෂයෙන් සෙල්ලම් කරගෙන හම්බෙන දෙයක් කාලා හොඳට නිදාගෙන ඉන්නවා. ඇඟේ ඇඳුම් තියෙන බවත් අපි දන්නේ නැහැ. දෙන දේවල් වල විටමින් කොච්චරක් තියෙනවද? ශක්තිය කොච්චරක් තියෙනවද? මොකද්ද මේක විශේෂත්ව මොකවත් දන්නේ දුන්නද කෑවා. එහෙනම් අපට ලද දෙයින් සතුටු වීමේ මානසිකත්වය තිබුණා. කවුරු හරි බැන්නාම අපි ඒගොල්ලන්ට බනින්න යන්නේ ඇයි ඒ බනින ක්‍රමවේද ගැන අවබෝධ නැහැ. අහිංසක වෙලා බිම්බලාගෙන ඉන්නවා. කවුරු හරි ගැව්වාම ගුටි කාලා අඬනවා. පරිගැනීමේ අදහස නැහැ. අපි ගුටි කාගෙන ඇවිල්ලා දෙමව්පියන්ට කියවාම දෙමව්පිය එතනට ගිහින් මේ මිනිසුන්ට හොඳට බැනනවා. එහෙම නැත්තම් ගහනවා. එන්න බැනලා ගාලා අර මිනිසුන්ට වේදනාව දෙනකොට මට බැන්න මිනිසුන්ට හොඳ වැඩේ කියලා සන්තෝෂයක් ඇති වෙනව නේද? අන්න පොඩි කාලේ අපුරුදු වෙනවා. පලිගත්තාම වින්දනයක් තියෙනවා. මිනිසුන්ගෙන් පලිගන්න පලිගන්න මානසික සුවයක් හම්බෙනවා මේක හොඳ වැඩක්. එහෙනම් මේක පුරුදු කරන්න ඕනේ. ජීවිතේ කවුද එයාට අයාපත කරන්නේ? කවුද එයාට යාපත් දේ වළක්වන්නේ? එතන එයා තේරුම් ගන්නවා මෙයාට පාඩමක් උගන්වන්න ඕනේ. මෙයාව නැත්තටම නැති කරලා දාන්න ඕනේ. මේවාව මෙයාව විනාශ කරලා ඒක තුළින් සන්තෝෂයක් සුඛයක් ලබන්න ඕනේ කියන අදහස පාළ වෙනවා දැන් යාට විමුක්තියේ උවමනාව ඇති වෙලා. ඇයි මේ ලෝකයේ අනුන්ගේ ප්‍රශ්නවලදී අනුන් අදණ්ඩ නීති රීති ක්‍රියාත්මක කරන්න ගියාම අනුන්ගේ ප්‍රශ්නවලට වැටබනින්න ගියාම උත්තර හොයන්න ගියාම දැන් මේක අපට ලොකු ඉසරදයක් වෙනවනේ. එනම් විමුක්ති මාවතේ ගමන් කරන ආර්ය උත්තමයන් වහන්සේ මේ අවබෝධය ලබන්නට ඕනේ. ඒ තාකල් එයාට විමුක්තියටපත් වෙන්න බෑ. එනම් විමුක්තියට තියෙන ප්‍රධාන බාධාව තමයි අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න කර ගැනීම. අනුන්ගේ අඩුපාඩු තමන්ගේ අඩුපාඩු බව ඉතාගෙන ඒක හදන්න කාලය ශ්‍රමය වැයදම් කිරීම මේවා තමයි මේ විමුක්තියට තියෙන ප්‍රශ්න. එනම් මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන සංසාර විමුක්තියටපත් වෙන්න නම් මේ ප්‍රශ්න තේරුම් අරගෙන මේ අඩුව හදන්න ඕනේ. අපගේ ජීවිත කාලය පුරාම ඇයි අපේ මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන නැත්තේ? විමුක්තියටපත් වෙලා නැත්තේ ඇයි? ප්‍රඥාවට සමවැදිලා නැත්තේ ඇයි කියලා බලනකොට අපට මේ තියෙන ප්‍රශ්න පිළිබඳ අවබෝධය නැහැ. කවදාරි දවසක අපි වාඩි වෙලා කල්පනා කරලා තියනවද මට තියෙන ප්‍රශ්න මොනවද? ඇයි මගේ සිත මෙච්චර කැළඹිලා තියෙන්නේ? මට තියෙන ප්‍රශ්න එකක්වත් මගේ නෙමෙයි කියන එක අද වෙනතුරුත් සමහර විට අපි අවබෝධ කරගෙන නැති වෙන්න පුළුවන්. ගී කාලේ තියෙන ප්‍රශ්න තමයි දරුවෝ ඉගෙන ගන්න මෙච්චර මාන්සි වෙලා උගන්වනවා එයා ඉගෙන ගන්න ඇත්තටම ඉගෙන ගන්න නැත්තම් කුලී වැඩක් කරන්න වෙන්නේ එයාට ගොඩාක් මාන්සි වෙලා මුදල් උපයන්න වෙන්නේ. එයාට ජීවත් වෙන්න විශාල යුද්ධයක් අරගලයක් කරන්න ඕනේ. ඒ ප්‍රශ්න හැම එකක්ම එයාට නම් ඇයි ඒ ප්‍රශ්නේ අයිතිකාරයා මං උනේ? එයාට වෙන්න තියෙන කර්මය ඒක නම් ඒකෙන් නිදාස් කරන්න මම මොකටද මෙච්චර වෑයම් කරන්නේ? මට තියෙන උවමනාව මොකද්ද? එහෙනම් මේ විදිහට සෑම ප්‍රශ්නයක්ම කල්පනා කරලා බලනකොට අපගේ ජීවිතයේ වෛර බැඳගෙන ඉන්න ප්‍රශ්න අපට මතක් වෙනවා. මගේ ජීවිතයේ අරයා මට ද්‍රෝහි වුණා. ආවල් ආවල් කට්ටිය මට දීපු පොරොන්දු කැඩුවා. මම ගොඩාක් විශ්වාස තියාගෙන හිටියා ඒ මිනිස්සු අශෝබන ලෙස ඇසුරුනා කියන වෛරය, ක්‍රෝධය, පලිගැනීම අපගේ සිත් තුළ මේ වෙනකොටත් පවතිනවා වෙන්නට පුළුවන්. විමුක්තියටපත් වෙන්න අපි යථාර්ථපාත කීකරුව තථාගතයන් වහන්සේගේ දෙපා සිඹලා පිල්ලන්නට ඕනේ. භාග්‍යතුන් වහන්සේ මේ විමුක්තිය මට අවශ්‍යයි. තථාගතයන් වහන්සේ මම තාම මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න නැත්තේ මේ ප්‍රශ්න නිසා මේ ප්‍රශ්න වලට උත්තර අවශ්‍යයි මම නිදාස් වෙන්න ඕනේ කියලා අපේ වාග්යතුන් වහන්සේගෙන් ඉල්ලනකොට අපි තුල ප්‍රඥාවක් පාළ වෙනවා සිතවිල්ලකින් තථාගතයන් වහන්සේ උත්තර සපයනවා ඒ සිතවිල්ල තමයි කෝ Tamanට අතුරුකම් කරපු කෙනෙක් ඉන්නවා නම් කියන්න නෑ මාගේ භාර්යාව අශෝභන ලෙස ඇසිරීම් වලට භාජනය වුණා. එයා අකටයුතු වල නිරත වුණා. ඉතින් ඒක එයාගේ ප්‍රශ්නයක්, එයාගේ කයක්. ඒක තමන්ගේ කයක් නෙමෙයි, තමන්ගේ දරුවෙක් නෙමෙයි, එයා වෙන කෙනෙකුගේ දරුවෙක්. එයාගේ නින්දාව එයාට ලැබෙනවා නම්, එයාගේ ක්‍රියාව නිසා ඒකේ අකුසලයේ එයාට පාළ වෙනවා නම්, සමාජය වොන් වෙනවා නම්, එයා ඒ කර්මය විඳිනවා නම් ඇත්තටම මේක අපේ ප්‍රශ්නයක්ද කියලා බලුවම මේක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් අපි කොළ කැලලකට අසමක් තියලා මෙයාගේ අයිතිය මගේ කියන ඒ මානසික අසනීපය තමයි මේ ප්‍රශ්නය තමන්ගේ කරගෙන තියෙන්නේ. එහෙනම් දෙමව්පියෝ අපට අවශ්‍ය දේවල් අපට දෙන්නේ. ඒ දෙමව්පියෝ নানা ප්‍රකාර වියදම් කරනවා ඒ પરම්පරාවෙන් හම්බෙන දේවල් හැම එකක්ම ඒගොල්ලෝ අනවශ්‍ය විදිහට පරිහරණය කරනවා දරුවන්ට බෙදන්නේ නැහැ. දැන් මේකත් අපේ ප්‍රශ්නයක්ද? නෑනේ මේකත් දෙමව්පියන්ගේ ප්‍රශ්නයක්. ඇයි අපි ඒගොල්ලෝ ඒ දේවල් දෙන විදියට ඇසුරුන් නැත්තේ? එහෙනම් අපේ ඇසුරින් රටාවේ අඩුව නිසා ඒගොල්ලෝ තීරණය කළා මේවා කාලා බීලා විනාශ කෙරුවත් මේ දරුවන්ට දෙන්නේ නැහැ. මොකටද මං ඒගොල්ලන්ට පීඩ වෙන්නේ? මොකටද මං යාපත කරන්නේ? එහෙනම් ඒ මානසිකත්වය අපි ඒගොල්ල තුල හදලා එහෙනම් ඒ සෑම ස්ථානයක් තුලදීම ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වෙනකොට ඒ ප්‍රශ්නේ මුල හරම් බලනකොට ඒගොල්ලන්ගේ අඩුපාඩු ඒගොල්ලන්ගේ ප්‍රශ්න දැන් අපේ විමුක්තියට මේක ලොකු කරදරයක් වෙලානේ එහෙනම් මේ විදියට අපි ගැන අපි ගවේෂණය කරලා බලනකොට අපට පැහැදිලිව පේන්න පේනවා මේ ලෝකයේ සෑම තැනම අපි නිකම් බොරුවට මුලා වෙලා ඇත්ත පේනවා පිළිගන්න කැමති නැහැ. ඒ නිසා අපි මේ සසරේ ඉන්නවා තාම නිවන් දකින්න නැතුව. ඇයෙන්න බෑ, පේන්න බෑ, දැනෙන්න බෑ, ඇඟෙන්න බෑ, සිතෙන්න බෑ. උඩපන කන කෑ ගන්නවා ඒක එහෙම වෙන්න බෑ මෙහෙම වෙන්න බෑ මෙහෙම වෙන්න ඕනේ අර විදියට වෙන්න ඕනේ බලනකොට ප්‍රශ්නේවත් Tamange නෙමෙයි ඒකෙන් Tamanට වෙච්ච ආනියකුත් නෑ Tamange වැඩ බල වැඩක් බලාගෙන ඉන්න එකනේ තියෙන්නේ එහෙනම් තථාගතයන් වහන්සේ මේ දේශනා කරන ධර්මතාවයන් තුල 84 දා තුල භාග්‍යතුන් වහන්සේ මේක භෞතිකව මානසිකව ප්‍රායෝගිකව අපට දේශනා කරලා තිනවා එහෙනම් භාග්‍යතුන් වහන්සේ සෑම ප්‍රශ්නයක්ම විසඳලා තියෙන්නේ ප්‍රශ්නයට උත්තරේ දීලා නෙමෙයි ප්‍රශ්නයට ප්‍රශ්නයක් දීලා භාග්‍යතුන් වහන්සේ ආවලාගෙන් මට කරදරයි ආවල් භික්ෂුවගේ විනයක් නැහැ එයාගේ විනය නැති නිසා මට මේක ප්‍රශ්නයක් කරදරයක්. එහෙම වෙන්න බෑ කියලා කියනකොට භාග්‍යතුන් වහන්සේගේ උත්තරය තමයි ඒක තමන් ප්‍රශ්නයක් කරගත්තේයි. බලන්න ප්‍රශ්නෙට උන්වහන්සේ උත්තරයක් දෙන්නේ තවත් ප්‍රශ්නයක් දෙනවා. ඒක තමන් ප්‍රශ්නයක් කරගත්තේයි. නෑ මට ඒක බලාගෙන ඉන්න බෑ. ඉතින් බලාගෙන ඉන්න නෙමෙයිනේ කිව්වේ අත් දෙක පියාගෙන ඉන්නනේ. මට ඒව ඇයෙනකොට මට ඉතින් ඒක අඩුවක් කියලා තේරෙනවනේ. ඒක හදන්න එපාය. ඉතින් කනට ඇහෙන දේවල් මොනවද කියලා හොයලා බලන්න නෙමෙයිනේ කිව්වේ. ඇහෙන බව දැනගෙන 100න් ඉන්නනේ කිව්වේ. අරමුණක ඉන්නනේ කිව්වේ. එහෙනම් භාවනා නොකර අනුන්ගේ ඕපදූප අපි හොයලා කඩවල ගානේ ගිහිල්ලා අපි ඒවා බලලා ඔයලා කර්ම කාරණා දැනගෙන කතා කරන තැන්වල ඒවා ආගෙන ඉඳලා අපි নানা ප්‍රකාර සිතිවිලි නිර්මාණය කරලා ඒක එහෙම වෙන්න පුළුවන් මෙහෙම වෙන්න පුළුවන් ඒවා මේ විදිහට මේ විදිහටයි වෙන්නේ කියලා අපි විසින් මානසික ලෝක හදාගෙන ඒ විස බීජ තව තවගේ අයගේ ඔළුවලට දාගෙන දැන් අපගේ විමුක්තිය කවුද නැති කළේ කිසිම කෙනෙක් නැහැනේ අපිමනේ නැති කරගෙන තියෙන්නේ අපේ තපස් ජීවිතයේ තපස් සුවය අයිනි කරගෙන තින්නේ කවුද තමන් විසින්මනේ එහෙනම් මේ යථාර්ථය අපට තේරෙන්න ඕනේ. අපි ගත කරන ජීවිතය අනුසෝත ගාමී පැවැත්මට යන ජීවිතයක් කියන එක තේරෙන්නට ඕනේ. හේතුව අපි තමයි අපගේ ජීවිතය කෙලසගෙන තියෙන්නේ. වැරද්දක් වෙනවා නම්, ඇවතක් වෙනවා නම්, විනය නීතිය කඩ කරනවා නම් ඇත්තටම කවුරු හරි කෙනෙක් ඇවිල්ලා බලාත්කාරයෙන් මේක කඩ කෙරුවද මේ ප්‍රශ්නේ කවුරුරි කෙනෙක් අපට බලෙන් දුන්නද කියලා බලනකොට ඒම මේ ලෝකයේ කවුරුත් ප්‍රශ්න බලෙන් දීලා නැහැ. බලෙන් දෙන්න ඒගොල්ලන්ට පුළුවන් කමක් නැහැ. අපි බලෙන් අරගෙන. එහෙනම් ඕනම සත්වයක් මේ ලෝකයේ නිවන් දකින්නට නම් මෙවැනි ස්ථානවල තියෙන අවබෝධය ලබන්නට අවශ්‍යයි. ඇයි මම ලෝකය හදන්න යන්නේ මාව හදාගන්න නැත්තේ ඇයි? ඇයි මම අනිත්‍ය සංසාර විමුක්තියට පත් කරන්න හදන්නේ මට විමුක්තිය මං සලස ගන්න නැත්තේ ඇයි? මිනිසුන්ට ප්‍රශ්න තියෙනක ඇත්ත ඒ ප්‍රශ්න අදාගත්ත මිනිස්සු විසඳගනි ඒ ප්‍රශ්න මගේ ප්‍රශ්න කරගෙන මමත් ප්‍රශ්නයක් අදාගෙන එහෙනම් ඉස්සෙල්ලාම මම ඒකෙන් නිදහස් වෙන්න ඕනේ මේ අවබෝධය අපට නැහැනේ. හැබැයි අපි ඇවිත් තියන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණතාය. නමුත් කරගෙන තියන්නේ මොකද්ද? සියලෝම දුක රැස් කරන එක. එනම් අපගේ ජීවිතවල මේ විමුක්තිය පිළිබඳව අපි ගොඩාක් දැනුවත් වෙන්න ඕනේ හේතුව මේ මෛත්‍රී භාවනාව මෙච්චර කරලා විමුක්තියටපත් වෙන්නේ නැත්තේ පරම සාන්තියටපත් වෙන්නේ නැත්තේ මේකේ ප්‍රශ්නය තමයි මනසේ තියෙන දෝෂ ටික හදන්න නැතුව මෛත්‍රී කෙරුවට මෛත්‍රිය වැඩෙන්නේ නැහැ කායික චර්යාවේ විනේ තියෙන දෝෂ ටික නිර්දෝෂ කරන්නේ නැතුව මේ ප්‍රශ්නය විසඳෙන්නේ එහෙනම් අපගේ විමුක්තියටපත් වෙන්න මානසිකව තියෙන සෑම ප්‍රශ්නයක්ම අපි විසින් අපි සාකච්ඡා කරගෙන අපි විසින් විසඳුමක් හොයාගෙන අපි ඒකෙන් නිදහස් වෙනකොට තමයි විමුක්ති මාවත එළි වෙන්නේ ආලෝකමත් වෙන්නේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියන මේ කාරණාව තුළින් සෑම ප්‍රශ්නයක්ම අපට විසඳ ගන්න පුළුවන් අපි සාකච්ඡා කළා සෑම ප්‍රශ්නයක්ම තමන්ගේ ප්‍රශ්නය කරගෙන තමන් විසින් තමයි මේ හැම එකක්ම නිර්මාණය කරගෙන තියෙන්නේ මිනිස්සු අපට ලැබ දාලා නැහැ ප්‍රශ්න දාලා නැහැ ඒ මිනිසුන්ගේ දුර්වලකම් අඩුපාඩුකම් අපේ ප්‍රශ්න බවට පත් කරගෙන කියලා එහෙනම් මේ මෛත්‍රී භාවනාව සජ්ජායනා කරනකොට මේ මෛත්‍රී වාක්‍ය තුලින් අපට පුළුවන්කම තියෙනවා මේ ප්‍රශ්න වලින් විමුක්තිය ලබන්න. එහෙනම් අද ඉඳලා අපි පුරුදු කරන්න ඕනේ මේක විමුක්තියක් වශයෙන් පුරුදු කරන භාවනාව. කොහොමද මේ විමුක්තියපත් වෙන්නේ සියලෝම සත්වයන්ට නිදුක් භාවයේ නිරෝගී භාවයේ සුවපත් භාවයේ පතන්න ඕනේ අපි විමුක්තිය ලැබීම පිණිස මේ මිනිසුත් එක්ක මට ගනුදෙනු තියෙනවා සංසාරයේ බවවල ජීවිතවල নানা ප්‍රකාර හේතු හැදුනා ඒකට දැන් ප්‍රතිඵල අපට භුක්ති විඳින්න සිද්ධ වෙලා අපි විසින් අදාගත් හේතුඵල ධහම අපි විසින් අදාගත් සෑම දෙයක්ම දැන් අපටම විඳවන්න වෙලා එහෙනම් මේ ලෝකයේ සෑම ස්ථානයකම පරිසම් දෙන කර්මය අපේ කර්මයක් නම් සෑම මොහතකම අපට ඇතිවෙන පීඩන කම්පන වේදනා අපගේ ප්‍රශ්න අපගේ වේදනා කම්පන පීඩන නම් අපට විමුක්තියක් කොහොමද ඇති කරගන්නේ මේක අත්හරින්න එපාය සුවපත්භාවයේ නිදුක්භාවයේ නිරෝගීභාවයේ සත්‍යයනා කරනකොට නැවත නැවත මේ ලෝක සත්‍යයට පූජා කරනකොට ඒ ලෝක සත්‍යය සුවපත් වෙලා නිදුක් වෙලා නිරෝගීභාවයටපත් වෙනකොට ඒ විඥානත් එක්ක තියෙන සම්බන්ධකම් ක්‍රමානුකූල බිඳෙන්න පටන් ගන්නවා. ඒ විඥානත් එක්ක තියෙන ඒ සම්බන්ධකම් තමයි මේ සෑම කැළඹිල්ලටම හේතුව. එහෙනම් අද ඉඳලා අපට පුළුවන්කම තියෙනවා මෛත්‍රී භාවනාව අපගේ විමුක්ති මාවත බවට පත් කරන්න. මෛත්‍රී භාවනාව තුළින් අපට පුළුවන්කම තියෙනවා අපගේ සංසාර ගැටලු ප්‍රශ්න හැම එකක්ම निराකරණය කරන්න. ඒතුව මේ ලෝකේ සෑම කෙනාම නිදුක් වෙන්න ඕනේ නම් ඒක අපගේ පරම ප්‍රාර්ථනාව නම් අපි මේ ලෝකේ කාටවත් දුක් දෙන්නේ 100ට 40ක්ම ප්‍රශ්න විසඳිලා එහෙනම් අද අපි මිනිසුන්ට දුක් දෙනවා. ඒගොල්ලන්ගේ විනයට අපාස කරලා, සීලයට නිඳා කරලා, ඒගොල්ලන්ගේ මාන ජීවිතයට নানা ප්‍රකාර චෝදනා ඇති කරලා අපි තමයි දුක ඇති කරගෙන තියන්නේ වෙන කවුරුත් නෙමෙයි. එහෙනම් නිදුක්භාවයේ දෙනකොට අපි අපගේ කට පරිසම් කරන්න ඕනේ. නිന്ദා, අපාස, අපකීර්ති, අගෞරව මොකවත් දෙන්න බෑ කාටවත්. දුන්නොත් දුක් වෙනවනේ. එහෙනම් දුකෙන් නිදහස් වෙන්න අපි හිතනවා අපි මේ නිදුක්භාවය පූජා කරනකොට අපගේ කටින් මේ දේවල් කරන්නට බැරි වෙනවා. කිසිම කෙනෙකුට නිന്ദා විවේචනය කිරීමේ ඒ මානසික විකෘති භාවය අපිටුලින් නිර්මාණය වෙන්නේ නැහැ. මනස ගොඩාක් පැහැදිලියි. සෑම කෙනාම නිදුක් වෙන්න ඕනේ කියන ඒ චේතනාවම අපගේ දුක නිවනවා. සුවසේ ජීවත් වෙන්න ඕනේ, සුවයටපත් වෙන්න ඕනේ කියන ප්‍රාර්ථනාව හදවතින් කරනවා නම් කිසිම කෙනෙකුගේ පීඩණයට, වේදනාවට, දුකට අපි හේතුවක් වෙන්නේ නැහැ. ඒක කරගන්නට අවශ්‍යයි. එහෙනම් මේ සුවපත්භාවයේ නිදුක්භාවයේ තුලින් අපගේ ජීවිතයට තියෙන ගොඩාක් ප්‍රශ්න විසඳුණා. ගොඩාක් ප්‍රශ්න निराකරණය වුණා. ඒ විතරක් නෙමෙයි. නිරෝගී වේවා කියනකොට අපි නිරෝගිමත් වෙනවා. අදට අපිට ප්‍රශ්න නැද්ද කියලා බලනකොට මේ වෙනකොට මානසික ප්‍රශ්න ගොඩාක් තියෙනවා. මොනවාරි දෙයක් ස්ථානයක සිදුවෙනවා නම් ඒ සිදුවෙන දේ දිහා බලාගෙන අපි තීරණය කරනවා මේක වෙන්නේ මේ මේ හේතු නිසා අසවල් අසවල් අයගේ කුමන්ත්‍රණය තමයි මේ ප්‍රශ්න වලට හේතු. මෙතන මොනවද වෙන්න යනවා කියලා හිතනකොට Tamanටම හිතනවා මාන්නෙන් මෙතන වෙන්න යන්නේ මේ වගේ දෙයක්. ඒකට තමයි මේ පොඩ පොඩ පිළිවෙල වෙනස් වෙන්නේ කියලා නැති ප්‍රශ්න හදාගෙන එහෙම දෙයක් සිදු වෙන්නේ නැහැ. ඒ සිදු වෙන්න දැන් තීරණය වෙලා තින්නේ Taman එක සිදු වෙන බව ස්ථීර වශයෙන්ම හිතනවා. ඒ චේතනාවේ කර්මයට අනුව තමයි ඒක සිදු වෙනවා සිදු වෙන්නේ. ඒ සිදුවීමත් ඒ අයිතියක්, ඒ ගැටලුවක් දුකක් Tamanටමයි අයිති. ඇයි නැති දෙයක් Taman විසින් නිර්මාණය කරගත්තා. සිදු නොවන දයක් සිදු වෙයි කියලා සැකයකින් නැවත නැවත ඉතලා මෙනෙහි කරලා ඒ චේතනාවෙන් කර්මය හදලා අර නැති දේ ඇති කරගත්තා නොසිදුවන දේ සිදු කරගත්තා එහෙනම් මේ වගේ මානසික ගැටලු අපගේ සිත රෝග කරනවා අසනීපයට භාජන කරනවා එහෙනම් අපි මේ ලෝක සත්වයා නිරෝගී කරන්න ප්‍රාර්ථනා කරනවා නම් සෑම විඥානයක්ම නිරෝගී භාවයට පත් කරනවා නම් අපගේ සිත මෙවැනි ගැටලු වලින් නිදහස් වෙනවා එහෙනම් අපි සෑම මොහොතක් ගානේ මේ විමුක්ති මාවතට අදාළ කටයුතු වල නිරත වෙන්න ඕනේ තථාගතයන් වහන්සේ දේශනා කරන ඒ නිවැරදි ආර්ය මාර්ගයේ යන්න ඕනේ ආර්ය මාර්ගයට සුදුසු නැති ගැළපෙන්නේ නැති සෑම කාරණාවක්ම ප්‍රතික්ෂේප කරලා නිදාස් වෙන්න ඕනේ අත්හැරලා දාන්න ඕනේ අපිට තාම කෙනෙකුට යටාත් වෙන්න ඒ යටාත්පත් වෙන්න බෑනේ කවුරු හරි කෙනෙක් මොනවාරි කියනවා නම් එයා කරේ අමනාපයක් තියෙනවා නම් එයාගේ වචන කනට ඇහෙන්න බෑ ලෝධියක් කරනවා වාගේ මුළු හැඟම නලියනවා. තරහා ඌලගෙන ඉන්න බෑ. මරන්න තරම් තරහා යනවා නම් ඇත්තටම මොකද්ද මේ වඩන ಗುಣධර්ම? කිසිම සංවරභාවයක් සිත තුළ නැහනේ. සීවරේ දාගෙන මේ වගේ ඉතනකොට බුද්ධ ශාසනයට වෙන නින්දාව අපකීර්තිය පරචිත්තෙන් කවුරු හරි මේක දැකලා මේ මේ විදිහට ඉතනවා මේ මේ වචන ඇයෙනකොට මෙයාට මේ වගේ මානසිකත්වයක් ඇතෙන ඇදෙනවයි කියලා ප්‍රසිද්ධිය කිව්වාම අන්‍යාගමික උඩපැනපන ඉනා වෙනවා මේකද ශ්‍රාවක සංඝයාගේ මානසිකත්වය එහෙනම් සාරාසංක කල්ප ලක්ෂය පෙරම් පුරලා හොයාගත්ත ධර්මය ඇයෙනකොට ධර්ම සාකච්ඡා ඇයෙනකොට මේ වගේ තත්ත්වයක් ඇයෙනවා නම් බුදුහාඳුර මොනවද දන්නේ වඩලා තින්නේ කියලා දැන් බලන්න මේ මිනිස්සු ආනන්තරිය පාප කර්ම කරනවානේ අපේ අඩුපාඩු නිසා. එහෙනම් අපේ තියෙන ප්‍රශ්න ටික අපට තේරුම් ගන්න බැරි නම් අපි කොහොමද තවත් කෙනෙකුගේ අඩුවකට උපදෙස් දෙන්නේ? Tamange යථාර්ථය Tamanට තේරුම් ගැනීමේ අවබෝධය නැත්තම් තවත් කෙනෙකුගේ අවබෝධයට බොළඳකමට ඇඟිල්ල දික් කරන්නේ කොහොමද? අපි ඊට වඩා බොළඳනේ. කෙනෙකුගේ කටහඬ මගේ මෙච්චර කැළඹිල්ලට හේතුවක් නම් කෙනෙක් කතා කරනකොට ඕලගෙන ඉන්න බැරි නම් මේ තරම් උම්මත්තක භාවයෙන් ඉඳගෙන මිනිසුන්ට සීය නැහැ කියලා අපට කියන්න පුළුවන් කමක් තියනවද? කවුරුත් භාවනා කරන්නේ නැහැ කියලා කියන කෙනා තමයි භාවනා නොකරන කෙනා මේ ලෝකේ. ඇයි අනිත් අය භාවනා කරන්නේ නැති බව එයා දන්නේ කොහමද? ඒ කියන්නේ එයා භාවනා කරන්නෙම නැහැ. එහෙනම් මේ ලෝකයේ ඔක්කොම භාවනා කරනවා භාවනා කරන්නේ නැහැ කියන එක දිහා බලාගෙන ඉඳලා එයාගේ භාවනාව එයා නැති කරගෙන හැමෝම කියන්නේ බොරු කියලා කියනවා නම් ඒ බොරු කියලා කියන කෙනා තමයි මේ ලෝකයේ ලොකුම මුසාවාදය කරන්නේ හේතුව මේ ලෝකයේ බොරුවත් සත්‍යය තීරණය වෙන්නේ පුද්ගලයාට සාපේක්ෂව ඉලක්කම් පිළිබඳව ගණන් පිළිබඳව දන්න කෙනාගෙන් අපි ආනවා 8යි 4යි කීයද කිව්වම එයා 10යි කියලා කියනවා. ඇත්තටම එයාගේ විශ්වාසය මේක 10යි කියලා. එයාගේ වරදක් නෑ. අපි ආන මේ ඇත්තමද කියන්නේ එයා දూరලා අඬලා කියනවා අනේ ස්වාමීනි 8යි 4යි 10යි හේතුව ඒක 10 බව මට විශ්වාසයි මගේ සිතට දැනෙනවා ඒක 10මයි. එහෙනම් එයා දන්නේ නෑ මේ ගාන වැරදි කියන එක. එයාට අවබෝධය නැහැ. එහෙනම් එයාට සාපේක්ෂව, එයාගේ බුද්ධියට දැනුමට සාපේක්ෂව ස්ථීර වශයෙන්ම ඒක සත්‍යයි කියලා හිතෙනවා නම් එයාට සාපේක්ෂව ඒක ඇත්ත. ඇයි එයාට ඊට වඩා එකක් තේරෙන්නේ නැති නිසා. හැබැයි 8යි 4යි 12යි කියලා දැනගෙන 10යි කියලා කියනවා නම් එයා තුළ විතර නේද දෝෂේ තියෙන්නේ. එහෙනම් මිනිස්සු භාවනා කරන්නේ, කමඨාන් වඩන්නේ, බොරුව කරන්නේ මේ කියන ප්‍රකාශනවල ඇත්තක් නැහැ කියලා කියනවා නම් ඒ කියන කෙනා තුළ ඇත්තක් නැහැ කියන එක ප්‍රසිද්ධිය ඔප්පු වෙනවා. හේතුව වැළුවද නැද්ද කියලා බලන්න පරචිත්තයේ තිබුණොත් විතර නේද අපි දන්නේ භාවනා කළාද නැද්ද කියන කාරියට පරචිත්ත විඥාන ඥානෙ නැත්තම් ඒ භාවනා යෝගීන් අපේ කුටියේ නැත්තම් ඒගොල්ලෝ ඉන්නේ වෙන වෙනම කුටිවල ඈතනම් ඒගොල්ලෝ කරනවද නැද්ද කියන එක ස්ථීර වශයෙන් දන්නේ නැත්තම් ඒක ඔයන්ට වෙලාවකුත් නැත්තම් මේ චෝදනාවලින් සංඝ අපහාස වෙලානේ. චා සංඝයාට නින්දාවක් වෙලානේ. ගෞතම බුද්ධ ශාසනයට මඩපාරක්න වෙලා තින්නේ. උන්වහන්සේගේ ශ්‍රාවකයේ ಗುಣධර්ම වඩන්නේ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයේ සතපාකට වැඩක් නැහැ කියලා සම්මා සම්බුදු පියාණන් වහන්සේට නේද මේ චෝදනාව කරන්නේ. එහෙනම් වාග්යවත් වූ හරියත් වූ තථාගතයන් වහන්සේට නිඳා කරන්න අපේ සිත හැදිලා නේ. ඒ බුද්ධ ශාසනයට දරාන්න අපට අදාසක් පහළ වෙලා මේ ඒ බුද්ධ ශාසනයේ සීවලේ දරාගෙන එහෙනම් මේවා තමයි විමුක්තියට තියෙන ගැටලුව පරම සාන්තියටපත් වෙන්නේ නැතුව හැමදාම ඇවිලි ඇවිලි පිච්චෙන්න හේතු සංගයකට ඇඟිල්ලක් දික් කරනකොට කල්පනාවෙන් මතක තියාගන්න අපි දික් කරන්නේ සංගයට නෙමෙයි ගෞතම බුදුහාමුදුරන්ට හේතුවේ සංගයාගේ අයිතිය තියෙන්නේ තථාගතයන් වහන්සේට එහෙනම් ශ්‍රාවක සංඝයාගේ අඩුවක් විවේචනය කරනකොට විවේචනය කරන්නේ ශ්‍රාවක සංඝයාගේ නෙමෙයි ගෞතම තථාගතයන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනය විවේචනය කරන්නේ. එහෙනම් ඒ වැරද ආනන්තරීය පාප කර්මයටත් එහාට ගිය එකක් බුදු ආඳුරන්ගේ ලේසලෙව්වා වාගේ ඒ සංගයා සලෝනකොට ඒ ශාසනයට නිඳාව අපකීර්තිය දෙනකොට යම්කිසි කෙනෙකුගේ වරද තුලින් එයාගේ පැවිදි ජීවිතය එයාගේ පැවැත්ම එයාගේ ශ්‍රාවකත්වයේ නිඳාවටපත් කරනකොට ඒ ශාසනයේ අයිතිකාරයාගේ தත්ත්වය ඉවරටම ඉවරයි දරුවෙකුට බනිනකොට අපි කියනවා ආවලාගේ දරුවා මෙච්චර දුස්සීලයි එතකොට දුස්සීල වැඩේ කළේ දරුවා ආවලාගේ දරුවා කියනකොට දැන් දෙමව්පියන්ට මඩ වැදිලා ඉවරයි නේද? එහෙනම් මානකම කරන්නේ නැහැ කියලා කියනකොටම මානකම දීපෝ මේ ශාසනයේ අයිති තථාගතයන් වහන්සේ අරියට දුන්නේ අරියට මේ ශාසනයේ ධර්මය ලැබිලා නැහැ. අරියට මේ කටයුතු වෙලා නැහැ. එහෙනම් ඇත්තටම අපාසයට නින්දාවටපත් වෙලා තින්නේ ඒ අවබෝධයේ නැති ශ්‍රමණයන් වහන්සේ නෙමෙයි. ශාසනයේ අයිති තැනන් වහන්සේ. හොඳම උදාහරණය තමයි සෑම කෙනාටම තේරෙන්නේ ඒ අයගේ ප්‍රඥාවට දැනුමට අවබෝධයට නම් එයා කරන දේ අරිද වැරදිද කියලාවත් දන්නේ නැත්නම් එයා කරන දේ සෑම දෙයක්ම නිවැරදි කියන විශ්වාසය එයා තුල පවතිනවා නම් දැන් අපට වැරදක්ුනේ කොහමද ඒක එහෙනම් එයාගේ විනයට සීලයට ඒක වැටහෙන්නේ නැත්නම් දැන් වටාගත්ත අපි තුල නේද දෝෂේ තියෙන්නේ. එහෙනම් එයාගේ ප්‍රශ්නේ අපේ ප්‍රශ්නේ කරගෙන නිකන් ඉන්න මිනිසුන්ට බැනලා නින්දා කරලා දැන් බලන්න ප්‍රශ්නයකුත් අපිට තියෙනවා. අකුසල කර්ම පාප කර්මතුත් අපි අදාගෙන තියෙනවා. දැන් අපේ අපාය අපිනේ හදාගෙන තියෙන්නේ. ඇයි මේ දේවල් අපි සාකච්ඡාවට භාජනය කරන්නේ? එතකොට තමයි මේ විමුක්තියේ ස්වභාවය අපට තේරෙන්නේ. ඇයි මම විමුක්තියටපත් වෙලා නැත්තේ කියන ප්‍රශ්නෙට උත්තරය ලැබෙන්නේ. මේ යථාර්ථයේ තියෙන මේ පැටලිලි සාගත තැන් පැහැදිලි නැති අපැහැදිලි තැන් ජටලු සාගත ස්ථාන අපි අරියට තේරුම් අරගෙන ඒවා නිර්දෝෂ කළේ නැත්නම් නිදහස් කළේ නැත්නම් විමුක්තියක් අපට ලැබෙන්නේ නැහැ. ප්‍රශ්න ගැටලුත් එක්ක ඊර්ෂ්‍යා වෛරය කෝපයත් එක්ක නිවන් දැකපු කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒක පරම සත්‍ය ඒක ඇත්ත. එහෙනම් වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, රාගය, ලෝභය, ద్వේෂය මේවා නැති වුණොත් විතරයි නිවන් දකින්නේ. එහෙනම් අපි නැති කරන මාවතේද ඉන්නේ? අනුන්ගේ අනුපාඩු දියා බල බල බැන බැන ඇති කරන ක්‍රමවේදයේද ඉන්නේ කියලා බලනකොට මේ සංසාරයේ හැමදාම දුක් විඳින වැඩපිළිවෙල අදන ක්‍රමවේදයයි අපි අදාගෙන තියෙන්නේ නැවත නැවත මේ සංසාරයේ ඉපදිලා වේදනාවට දුකටපත් වෙන වැඩපිළිවෙලේ නිරත වෙලා ඉන්නවා තියෙන දුක නිවා ගන්න නිරෝධගාමිනී වැඩපිළිවෙලේ අපි නැ මේක තේරුම් ගත්තාම විමුක්ති මාවතේ දොරේ යතුරු හම්බෙනවා ඒ කියන්නේ මාවත හැරෙනවා කියන එක අපට පුළුවන් විදියට විමුක්තියට වැඩ කරන නිවීමට කටයුතු කරන මිනිසුන්ට උදව් කරනවා පුළුවන් විදියට. බැරි නම් අපට අපි වැඩ කරගන්නවා ඒ මිනිස්සු කෙරේ තියෙන අවධානම අයින් කරනවා. ඇයි අපට ඒගොල්ලන්ට උදව් කරන්න කාලේ නැහැ. අපි මොනවද කරන්නේ අපේ සම්පූර්ණ පරමායස ටික අනුන්ට කැප කරලා ඇයි අරයා එහෙම කරන්නේ? ඇයි මේ වගේ වෙනසක් වෙන්නේ? ඇයි මෙම විනයක් ආවේ කියලා අනුන්ගේ ප්‍රත්‍යදියා කල්පනා කරගෙන මුළු ජීවිත කාලෙම අනුන්ට පූජා කරලා දන්නේම නැ ජීවිතයේ අවසාන තැන වෙනකම්ම ඕක කරගෙන ඇවිල්ලා දැන් ජීවිතේ වැඩ කරන්න කාලයක් නැහැ. අපට ಗುಣධර්ම වඩන්න කාලයක් නැහැ. ඇයි වඩලා තින්නේ අගුණ? අසත්පුරුෂ වැඩමනේ කරලා තියෙන මානසික සිටිවිලි වලින් කායික චර්යා වලින් එහෙනම් මේ යථාර්ථය තේරුම් ගන්න ඕනේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියලා සත්‍යයනා කරන මේ ආර්ය උත්තමයන් වහන්සේට පෑදිලිව තේරෙනවා මේ ප්‍රශ්නවලට මුල මේ හැම එකක්ම Tamange කරගත් එක දැන් ඒ ඒ විඥානත් එක්ක ගනුදෙනු ඇති වෙලා ඒ විඥානත් එක්ක අපට විශාල කර්මයක් ඒක රාසි වෙලා ඒක නිදහස් කරන්න නම් මාගේ විමුක්තිය මට ලැබෙන්න නම් සසරෙන් එතර වෙන්න නම් මා විසින් ඒ අයට යාපතක් කළ යුතුයි ඒ යාපත තමයි Taman විසින් මේ ලෝකේ සෑම කෙනාටම දුක් දුන්නා, නිന്ദා, අපාස කළා, විවේචනය කළා, වෛර කළා. එහෙනම් Taman දීපු ටික නැවත ගන්න ඕනේ. නැවත ගන්න වැඩපිළිවෙල තමයි විමුක්ති වැඩපිළිවෙල. සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවයේ ඒ කට්ටියට දුන්නාම ඒක හරියනවා. මොනවද ගත්තේ සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවයේ ඇයි කෙනෙකුගේ සීලයට නිඳා කරනකොට එයාට දුක දුන්නා නේද? එහෙනම් එයාගේ නිදුක්භාවය උදුරගත්තා. කෙනෙකුට වෛර බැඳගෙන පරිගන්න උත්සාහ කරනකොට එයා ගැන නිතර නිතර කොඳුර කොඳුර ඉන්නවනම් දකින්නකොට මරන්න තරම් තරහනම් එයාගේ වචන ඇයෙනකොට එයා කරේ නිନ୍ଦා අපාසසාගත ගොඩාක් කෙලෙස් සහිත සිටිවිලි ඇති වෙනවනම් එයාගේ නිදුක්භාවය අපි උරුදුරගෙන එයාට කර්ම හදනවා බලයෙන් එයාට දුක් විඳීම පිණිස අපි යම් කිසි කෙනෙකුට වෛරයෙන් රාගයෙන් ක්‍රෝධයෙන් වැඩ කරනවා නම් අපි නිවන් මාර්ගයේ යන්නේ නැත්නම් දුක නිවන වැඩපිළිවෙලේ නිරත වෙන්නේ නැත්නම් ඒ කියන්නේ එයාගේ සුවපත් භාවය උදුරගත්තා කියන එක නේද අපේ ප්‍රකාශන තුලින් යෝජනා තුලින් අපේ චර්යා තුළින් හැමෝටම ප්‍රශ්නයක් වෙනවා නම් කතා කරන වචන පොල්ලෙන් ගැව්වා වගේ කතා කරනවා නම් හැම කෙනාගම සිත රිදෙන විදියට ඇසිරෙනවා නම් අපගේ වැඩපිළිවෙල තියෙනවා නම් ඒ හැම දේ තුළින් මේ මිනිසුන්ගේ සිත ලෙඩ වුණා නේද? ඒගොල්ලන්ගේ මානසිකත්වයේ විකෘති කළා නේද? එහෙනම් මගේ ජීවිත කාලෙම මිනිසුන්ගේ නිදුක්භාවය උදුරගත්තා සුවපත් භාවය උදරගත්තා නිරෝගීකම උදරගෙන මම ලෙඩ රෝග වලට පත් කළා මානසික ලෙඩ වුණා මිනිස්සු මගේ ඇසිරීම නිසා සංඝය අතර ભેද ඇති වුණා ප්‍රශ්න ඇති වුණා ඒගොල්ලන්ට මේක ලොකු ඉසර දෙයක් වුණා එනා මගේ ජීවිතේ ඒගොල්ලන්ට දුකක් වුණා මේ හැම දෙයක්ම වුණා නෙමේ වෙන්න පුළුවන් වෙමින් පවතින්න පුළුවන් අපි ඒක නොදැනුවත් වෙන්න පුළුවන් සංසාර විමුක්තිය අපි පතනවා අපි මේ පරම සාන්තියට මේ භවයේපත් වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා නම් මෙවැනි දෝෂ සැඟවිලා තියෙනවා නම් අඩුපාඩුවා වශයෙන් විඥානයේ දැනටමත් තියෙනවා නම් ඒක ඔයලා බලලා අදාගත්තොත් තමයි විමුක්තියට යන්න පුළුවන් විමුක්තිය අවශ්‍ය නැත්නම් ප්‍රශ්නයක් නැහැ අදා ගන්න ඕනේ නැහැ ඒක තේම තියෙන්න අරින්නත් පුළුවන් හේතුව විමුක්තිය අවශ්‍ය වෙන දවසක අපි මේක අදන්න සිද්ධ වෙනවා. ඇදුවට පස්සේ තමයි විමුක්තියටපත් වෙන්නේ. එහෙනම් මේ ලෝකේ ජීවත් වෙන තාක්කල් ඒගොල්ලන්ගේ නිදුක්භාවය උදුරගෙන සුවපත්භාවය උදුරගෙන නිරෝගීභාවය උදුරගෙන අපි ඒගොල්ලන්ට ගොඩාක් අකටයුතු දේවල් කළා. ඒ මිනිසුන්ගේ සම්පූර්ණ සුවපත් භාවය, නිදුක් භාවය, නිරෝගී භාවය උදරගෙන අපි හොරකම් කළා. සෑම මොහොතක් තුළම නින්දාවක් අපාසයක් කරනකොට ඒගොල්ලන්ගේ නිදුක්භාවය අපි හොරකම් කරනවා නිරෝගීභාවය හොරකම් කරනවා සුවපත්භාවය හොරකම් කරනවා එහෙනම් අපි මේ හොරකම් මේ කරන්නේ සෑම මොහොතක් තුළම අපේ වචන, අපේ අදහස්, අපේ චර්යා ඒ මිනිසුන්ගේ තපස් ජීවිතයට අවුලක් නම් ඒ අයට අපි ලොකු ගැටලුවක් නම් ඒගොල්ලන්ගේ ප්‍රාණයට තර්ජනයක් වෙලා නේද? ආයුෂ වලට තර්ජනයක් වෙලා නේද? එහෙනම් මේ වගේ මානසිකත්වයක් අපි මේ මිනිසුන්ගේ සිත්වල ඇති කරනකොට පාණාතිපාතා කැඩිලා නැද්ද? ඒ අයගේ අඩුපාඩු වලට වැරදි වලට ඒ අය දුක් වෙනවා නම් ඒ වන්දිය ගෙවනවා නම් ඒක ගෙවන්නේ ඒගොල්ලෝ සූදානම් නම් එන අපි පලියක් අරගෙන පලිය කියන කාමයෙන් වෛර කාමයෙන් ක්‍රෝධ කාමයෙන් අපි මත් වෙලා වින්දනයක් ලබනවා මම හොඳට කිව්වා වචන ටික හොඳ වැඩක් කළා අපාසයටපත් කළා බැරි ගැස්සෙව්වා නින්දාවටපත් කළා. එයාගේ සම්පූර්ණ නිදාස මං ඉර කළා මගේ යෝජනා අදහස් වලින් කියලා මේම වින්දනය කරනකොට අපි වගේ මත්වෙච්ච කෙනෙක් මේ ලෝකේ ඉන්නවද රාගයෙන් වෛරයෙන් ద్వේෂයෙන් ක්‍රෝධයෙන් එහෙනම් මේ විමුක්ති මාවතට යන්න කලින් අපි මේ විමුක්තිය පිළිබඳ අවබෝධය ලබනකොට අපට තේරෙනවා සෑම තප්පරයක් ගානේ මම පන්සිල් කඩලා පන්සිල් කඩ කඩා මිනිසුන්ට වේදනා දුක් දිදී මම මේ මොන ගමනක්ද මේ යන්නේ අනේ මේ ගමන වෙනස් කරන්නට ඕනේ මාගේ සිතකය වචනය කින තුන්දොරෙන් පන්සිල් කැඩෙනවා මේක අදා ගන්නට ඕනේ මගේ ජීවිත කාලය පුරාම විමුක්තියට තියෙන බාධා මම අයින් කරන්න ඕනේ ඒ අවුල નિරවුල් කරන්නට ඕනේ අන්න ඒක තමයි කමඨාන අද ඉඳලා අපට පුළුවන්කම තියෙනවා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ පසඟ පීටුවා নমස්කාර කරලා තථාගතයන් වහන්සේ මාගේ විමුක්තිය මා විසින්ම සලස ගන්නට ඕනේ මාගේ විමුක්ති සුවය මා විසින් භුක්ති විඳින්නට ඕනේ. එහෙනම් අද ඉඳලා මම විමුක්ති මාවතේ ගමන් කරන්නට ඕනේ. එහෙනම් මේ අවබෝධය මේ භාවනා යෝගියා තුළ තියෙනවා නම් එයා සෑම අවස්ථාවක් තුළදීම සලායතන වලින්ම ඇතිවෙනා වූ ගනුදෙනු වලින් එයා කල්පනා කරන පළවෙනි කාරණාව තමයි මේක විමුක්තියට එකඟද නැද්ද එකඟ නැහැ එහෙනම් තවත්ම ටංගලක් ඇරියා මේක විමුක්තියට එකඟයි එහෙනම් ඒක ක්‍රියාත්මක කරනවා එහෙනම් අපේ ජීවිතවල මේ ආකාරයට මේ මෛත්‍රිය මේ භාවනාව අපගේ විමුක්ති මාවත කරන්න පුළුවන් නම් අපගේ විමුක්තිය මේ තුලින් සලස ගන්න පුළුවන් නම් මේ මෛත්‍රී සත්‍යයනා කරන සෑම වචනයක් තුලින්ම අපට ඒ තුලින් අපගේ නිදාස සලස ගන්න පුළුවන් නම් ඒක තමයි නිවන් මාර්ගයේ වඩනවා, කමඨාන් වඩනවා, විමුක්තියට වැඩ කරනවායි කියලා කියන්නේ. එහෙනම් මේ ධර්ම දේශනාව මේ දේශනාව තුළින් අපගේ යථාර්ථය අපට තේරුම් ගන්න පුළුවන්කම ලැබුණා. අපි කවුද කියන නිර්වචනය අපට ලැබුණා. අපි තුල සැඟවලා තියෙන සෑම දෝෂයක්ම අපට ප්‍රත්‍යක්ෂ කරගන්න, අවබෝධ කරගන්න අවස්ථාව උදා වුණා. එහෙනම් අපේ ජීවිතය තුළ මේ ධර්ම දේශනාව කරනකොටගෙන අපි කවුද මොන වගේ தත්ත්වයක් තියෙනවද ඇයෙන්න බෑ කැළඹෙනවා පේන්න බෑ කැළඹෙනවා පැය ගාණක් සිත කොඳුරනවා සිතුවිලි දහස් ගණන් ඉපදෙනවා කවදානම් මේ කර්මය ගෙවලා ඉවර කරන්නද මේ අවබෝධයම තමයි විමුක්තිය බවට පත් වෙන්නේ එහෙනම් අපි මේ දේශනාව තුළින් විශාල අවබෝධයක් අපි තුල ලැබුවා අපගේ චරිතය පිළිබඳ විශාල දැනුමක් අවබෝධ කරගත්තා. එහෙනම් මේ දැනුම අපි පාවිච්චි කරන්න ඕනේ. මේ අවබෝධය දෛනිකව පාවිච්චි කරන්න ඕනේ. සෑම තප්පරයක් ගානේ නිවනට පටහැනි හැම දෙයක්ම අත්තරින්න ඕනේ. එහෙනම් අද හිඳලා මේ ධර්ම දේශනාවට අදාළ කමඨාන වඩමු. සෑම මොහොතක් තුළම අපගේ විමුක්තිය පිණිස අපි වැඩ කරමු ලබාපු මිනිසත් භවයේ සංසාරයෙන් ඈතර වෙන්න අවශ්‍ය කටයුතු කරමු එනම් මේ ධර්ම දේශනාව මේ ධර්ම දේශනාව තුළින් අපි අවබෝධ කරගත්තා වූ සෑම කාරණාවක්ම කමඨාණක්ම ආවාදයක් අනුශාසනාවක්ම දෝත් මුදින් අපි පිළිගනිමු අපගේ ජීවිතයට ආදර්ශමත් අවවාද අනුශාසනා වශයෙන් පිළිගන්නෝ අද ඉඳලා විමුක්ති මාවතේ ගමන් කරමු තථාගතයන් වහන්සේගේ සරණ යමු සද්ධර්මයේ සරණ යමු ආර්ය සංඝයාගේ සරණ යමු අද ඉඳලා සැබෑ සරණාගතයෙක් වෙලා අපේ තුනුරුවන් සරණ ගිහිල්ලා විමුක්තිය සලසමු විමුක්තිය වෙනුවෙන් වැඩ කරමු අපගේ විමුක්තිය අපි විසින් සලසගනිමු එනම් මේ ධර්ම දේශනාව කමඨාන අපගේ විමුක්ති මාවත බවට පත් වෙලා මාර්ගඵල නිවන් අවබෝධය බවට පත් වෙලා ඒකාන්ත වශයෙන්ම මේ සංසාර දුක නිවාගෙන විමුක්තියටපත් වෙලා අපගේ පිරිණිවීමේ අවශ්‍ය කටයුතු සිද්ධ වෙන්නට මේ ධර්ම දේශනාව කමඨාන අවවාදයේ අනුශාසනාව ඒකාන්ත වශයෙන්ම අපි සියලු දෙනාටම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න